අපේ සමාජයේ ඉන්න ඕන තරම් මං කියන්නේ පැනලා දෙන කට්ටිය. කිසිම වග විභාගයක් නෑ, දන්නෙත් නෑ. මොකාද වගේ පයින්නවා. ඒකට කියන්නේ තියෙන මම නම් මට නම් මේක හදිසියක් නෑ. ඔක හිමීට කරමු. නෑ නෑ නෑ මේක හදිසි මේක ආයෙන ඔයා කරන්න. ඔය වගකීමෙන් කරන්න. ෂුවර් අනාගන්න. අනාගත්තට පස්සේ කියනවා බැරි නම් පැත්ත කරලා ඉන්න. මට ඉච්චර කලබල වෙන්න දෙයක් නෑ. මේකයි නායකත්වය කියන්නේ. ඒ නිසා තීන්දුවක් ගන්න තියෙනවා නම් ඒ තීන්දුව ගන්න. හැබැයි මතක තියාගන්න අඩු වෙන ක්‍රමයක්. එnde ende ende ende එච්චරම මේවා දැවෙන ප්‍රශ්න බාටපත් කරගෙන කලබල කරගන්න නැතුව ගන්න පුනවා කියලා කරන්න දීලා හැබැයි හොඳ ඇස්බල්මේ ඉන්න ඕනේ.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 බල්ලෙක් කියන්නේ බල්ලා වැඩේ කරගත්තා අය. බూరుවට බුරන්න බෑ. බూరుව පුරන්න ගියොත් අයිතිකාරය ගන්න. ඒ නිසා තීන්දු ගැනීම තියෙනවා. ඒ තීන්දු ගැනීම අඩු වෙන වැඩක්. එහෙම නැත්නම් වගකීම් වලින් පැහැර හැරීමක් නෙවෙයි මම මේ කියන්නේ. කර හැරීමක් නෙවෙයි මම මේ කියන්නේ.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 මේ මා මීට පෙර අත් නොවිඳි අත්දැකීමකි. පිළිතුරක් ඔබ වහන්සේගෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට බොහෝ කුසල් සිදු වේවා. නැතරම පිළිතුරක් අවශ්‍ය නැහැ මේ වගේ සක්මන් කර කර යනකොට අනවශ්‍ය විදිහට කකුලේ බර හැල්ලුව චංචල කම්පන ගති තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක හොඳ ලකුණක්.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 ඒක සක්මන තමයි භාවනාවට ඉස්සලා කරන්න තියෙන්නේ. භාවනාවේ ඉඳගත්තට පස්සේ තියෙන්නේ මෙනෙහි කිරීම. ඒ නිසා මේ වීර්ය පිළිමද ප්‍රශ්නක් ආවොත් අපිට භාවනා ලෝකේ උත්තර දෙකයි තියෙන්නේ. කකුල දෙනවා නම් වෙහෙස වෙනවා නම් පරියංග දෙසලා හැම වෙලාවෙම ධක්මං කරන්න. හොඳ සක්මනකින් පස්සේ වාඩි වෙච්චාම අඩු ගාණ විනාඩි 35ක් යනකම් සාමාන්‍ය ඉඳගෙන ඉඳීමේ පහසුව ලැබෙනවා.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 මිනිස්සු කොරුව කකුල තියලා ඔරුවට ගොඩ වෙන්නේ ඉස්සෙල්ලා ඒ ඔරුවේ හෙල්ලෙන ගතිය දකින්නේ ඊට පස්සේනේ දෙවෙනි කකුල තියන්නේ ආන්නේ වගේ මේ වේදනාවට කරදරයක් කරගන්න තුක අරමුණු කරන්න ඒ සඳහා කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ ඒ නිසා පරියන්කට පෙර නම් සක්මන් කරන්න පරියන්කෙන් පස්සේ නම් මෙනෙහි කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබවහන්සේ විසින් ධර්ම දේශනාවලදී සහ ධම් සාකච්ඡාවලදී බුදුන් වදාළ ධර්මයේ pāli පාඨ සක්මනේදී හා පරයන්කේදී මතුවේ. මේ තුනේ ජීවිත නැවත මූල කර්මස්ථානයටපත් වේ. මෙසේ මතුවීම මූල කර්මස්ථානයට පරිබෝධයක් වන බැවින් ඒවා ඉක්මනින් පළවා හැරීමට උපදේශයක් පතමි. මෙම pāli පාඨවලට අමතරව වෙනත් සිතිවිලි මතුව විට ඒවා මාන්‍ය රාග ද්වේෂ වශයෙන් පළවා හැරියද මේ අවස්ථාවේදී මා අසරණ වේ. ඔබට තිරුවන්ගේ බෙලෙන් ඉක්මනින් නිවන් අවබෝධ වේවායි පතමි. නෑ අනිත් රාගමාන දෝෂාරිය පළවා හරින්ට හරව ගත්තොත් ඔය අපි දැන් කතා කරන කෝදනෝ කියන වට එක ද්වේෂය ඇති වෙලා තමයි අසී අපහසුකටපත් වෙනවා. ඉතින් හිතවිලි එන්න කියලා හිතලා නෙවෙයි සක්මන් කරන්නේ.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 ඒක නිසා ඒ pāli පාඨ මතක් වෙන්න පුළුවන් නැත්නම් අහල පුරුදු සින්දුවක් මතක් වෙන්න පුළුවන් නැත්නම් වෙන මොනවා මතක් වුණා වෙන්න පුළුවන්. ඒක ඒ විදිහට මෙනෙහි කරා. එහෙම නැතුව මේක මට රාගයක් නොදකින්, ද්වේෂයක් මේක නොදකින්, මේක මෝහයක් නොදකින් කියන්නේ කියොත් ඒක වංචනික ධර්මයක් වෙනවා අන්තිමට.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 ඒ නිසා මේකේ ආකල්පේ වැරද්දක් තියෙනවා. අන්න ඒක හදාගන්න හදාගෙන කලයුත්ත වශයෙන් මෙනෙහි කිරීම තමයි මතක් කරන්න තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ ඊයේ දින සක්මන් කරන විට හිස පෙදෙස නලියන ආකාරයක් ලැබී මමයි. එය දෙවන වරණත් හයවන දින දවසේ වෙච්ච සිද්ධියක්. තාම වම දකුණු ආකාරයටයි සක්මන් කරන්නේ. දිනෙන් දින සක්මනේදී දැනෙන ආකාර වෙනස්. දැන් දැනෙන්නේ නාසිකාග්‍රේ ආස්තර ප්‍රදේශයටයි. ඒ තමා මට හිතන විදිහට ඒ තමා මම හිතන විදිහට සතිය කයට ආවා කියන්නේ. මේ தත්ත්වය අද දින පැය තුනක් පමණ තියාගන්න හැකි වුණා. වරණත්ම සක්මණෙන් පරයන්කයට මාරු කර. මේ ඊට සැලකිල්ලෙන් සිය තබා ගතිමි. වෙන පරමාර්ථයෙන් කටයුතු කළා. මට මතක් වුණා අපිට විසක් බයක් දැනුන විට දුකක් ඇති වූ විට බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවක් ඇති වූ විට තව නොඑක් සිද්ධිවලදී මෙම தත්ත්වය දැනෙනවා.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 ඉතින් අනිත් එක මේ ඒ කලබලයක් අමලියක් වෙච්ච වෙලාවක මේක සරණ පිහිට කරගන්නවා කියන එකේ ප්‍රකාශය එච්චර පිරිසිදු නෑ. ඒ මොකද ස්වභාවයෙන් හිත දුක් දුක්ඛිත තත්ත්වයටපත් වෙච්චාම නාසිකාග්‍රේ මතක් වෙනවා කියන එකද මේ කියන්නේ. එහෙම නැත්නම් වෙන මොනවාරි සද්ධාවේ මොනවාරි කරන්ඩ හිත දුවනකොට Tamanට ආනාපානට හිත අරගෙන නාසිකාග්‍රේ හිත අරගෙන ආය මම දැන් මෙතන ඉන්නවා කියන එක ගන්න පුළුවන් බවක්ද කියලා කියන්න උත්සාහ කරන කියන එක තේරෙන්නේ නැහැ.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 ඒක ක්‍රමයෙන් අපි ටික ටික ටික ටික ප්‍රകൃතියට යනවා. මෙහෙමීට ගියට කමක් නැහැ. හරි පැත්තට යනවා. පූජනීය ස්වාමීන් වහන්සේ ඊයේ සමූහ භාවනාවේදී වාඩි වී සුළු මොහොතකින් හුස්ම නොදැනී ගියා. එවිටම ඔබ වහන්සේ පාලි සූත්‍ර පාඨ කියමින් සූත්‍රවල නම් කියමින් දිගටම ධර්ම දේශනා කරනවා ඇසුණා. මෙයින් සිත ඉවත් කර ගැනීමට හුස්මට හිත දෙවුවා. නමුත් බැරි වුණා. මෙනෙහි කළත් ඉවත් කරගන්න බැරි වුණා. හිත රාමුවක් තුළ හිර වූ ආකාරයක් පැය අවසන් වන තුරුම දැනුණා. රාත්‍රී භාවනාවේදී හුස්ම නොදැනී ගොස් හදවතේ ගැස්ම දැනුණා. හුස්ම බැලීම සදුවත් හදවතේ ශබ්දය බලවත් වී එය හිස තුළට ගියා. හිස තුල චක්‍රයක් මෘදුව කරකෙන්නාක් මෙන් දැනුණා. එය නතර වූ විගස හිස තුල කළු පසුබිමක එකට පාවු පාවු කහ පැහැති පැල්ලම් පෙනුණා. ඒවා නැති වී සුදු පිට ගොඩක් මතුවී කෙලියන් ජලයේ පීනන්නාක් මෙන් ඒ මේ අත පාවී නතර වුණා. එකෙනෙම හිස තුල ප්‍රමාණයට සුදු කහ මිශ්‍ර ලොකු නෙළුම් මලක් මතු වුණා. පෙති දිගහැරුණා. ඒ නතර වී විශාල මල් රාශියක් ඇති වී නැති වී ගියා. මේවා ස්වභාවික නැවුම් නෙළුම් මල්ය. ශරීරය යම්තම් දැනෙද්දී මල් දිගටම ඇති නැති ඇති නැතිව ගියා. මේ මනෝ විකාරයක් යයි හිතා බැහැර කිරීමට හොස්නු බැලුවත් මෙනෙහි කළත් එය අපහසු වුණා. තවත් මල්ම ගලා යාම වැඩි වුණා. දිග වේලාවක් මල් පෙති මල් පෙනී නැතර වී හිස් තැනකට ආවා. උදේ භාවනාවේදී හුස්ම නොදැනී ගොස් සිත නිශ්චල වුණා. තනි වුණාක් මෙන් අරමුණක අරමුණු නැත. ශරීරය දැනේ. ශබ්ද ඇසේ. ශරීර වේදනා නැත. හිස් අවකාශයක් තුල රැඳී සිටියා. සිතුවිලි නැතත් පත්ව ඇති තත්වය ගැන සතිය නැති වුණා. චිත්‍ර ඉවත් වී ගිය හිස් කැන්වසයක් මෙන් දැනුණා. විඥාන පාලවීමට අරමුණු නැත. ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාව යයි මේ தත්ත්වය අවබෝධ වුණා. මගේ විශ්වාසය ස්ථිර බව දනිමි. නමුත් මා වැරදි දෘෂ්ටියක පිටා ඇතනම් මග පෙන්වන මෙන් දෙපා නමදී ඉල්ලා සිටිමි.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 ඉතින් ඒ වෙලාවේදී වාඩි වෙලා මේ බණ අහන වෙලාවේ හිත ආනාපානට කියලා සංසිඳුණා නම් මේක සාධාරණයි මොකද මේ බණක් යනවනේ. නමුත් එහෙම නෙමෙයි මේ අර ඉස්සලා කියපේකන වගේ සක්මනේදී මේ කියන බණ කරුණු මතක් වෙනවනම් Tamanට තේරෙනවා නම් මේක මේ හිතින් හදාගත් එකක් පරණ අතීත මතකයක් කියලා ඒ වෙලාවට පුළුවන් තරම් ආනාපාන ප්‍රමුඛතාවය දෙනවා.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 මේ මේ කියන එකට එක ටිකක් තාමසර වැඩි ඇති. නමුත් අඩු ගානේ විවේක වුණාට පස්සේ වැඩි වේලාවක් එක පාත්තන්න උත්සාහ කරන්න හැබැයි ස්වභාවයෙන්ම හිත කැළඹෙනවා ඒකට කලබල වෙන්න එපා ඒක ස්වභාවිකයි ඒ කලබුණාට පස්සේ තායසරයක් එක සංසිඳන තාලයක් කරන්න ඒකට ආය විවේක වෙනවා ඔන්න ওই විදිහට ගිය කෙනෙකුට මේ වාගේ මේ පරියන්කේදී සිදුවෙනා වගේ හිත විවේක වෙනවා ආයෙ පොඩ්ඩක් වෙසෙනවා ආයෙ විවේක වෙන ගතිය සක්මනීජිත් ගන්න පුළුවන් දවසක් එනවා.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 මේ විදිහට පුළුවන් තරම් හිතට විස්්‍රාම වෙන්න දෙන්න කලබුණා කියලා කලබල වෙන්න එපා කලමිච්ච එක ආයෙ විස්්‍රාම කරන්න මේ දේ පරියන්කේ තුල 10 15ක් වෙනකන් නැත්නම් එක දිගට සිද්ධ වෙනකන් සිද්ධි කරන එක තමයි කරන්න තියෙන්නේ හොඳයි කියලා කියන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අධ්‍යක්ීම සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස පළමුව මෙනෙහි කරන අතර පසුව එසවීම ගෙන යාම තැබීම ලෙසද එම අවස්ථාවල මුලැමැදාක වැටහියයි.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 ඒවා තිබුණද සතිය ගිලිහි නොයයි. හුස්ම රැල්ල නැති නමුදු සමාධිය පීඩා සිටිය හැක. පිතුවිලි පැමිණ පාවී නැති වී යනු පෙනේ. එවිට ගැස්වීම කම්පන ඇති වී නැති වේ. ප්‍රශ්නය මෙසේ භාවනාව දියුණු වීමේදී භාවනා නොකරන අවස්ථාවලදී බඩේ වේදනාවක් එයි. විරේකයක් ගන්නාසේ වැසිකිළියේදී පිටවේ. මින් පෙර නිවසේදීද භාවනා කිරීමේදී හොඳින් වැඩුණු දවසට මෙසේ සිදුවේ. නමුත් භාවනාවට බාධාවක් නොවේ. මෙසේ ලූස් මෝෂන් වෙන්නේ සීතලයේ අඩුපාඩුවටද සමායන සීලයේ අඩුපාඩුවද ෂටමායා ගතිද පිනමදි නිසාද මා ක්‍රෝධ චර්තක් බැවින් එම ක්‍රෝධය නිසාද හේතු පහදා දෙනසේක්වා ඔබ වහන්සේට පතන බෝධියෙන් උතුම් ඥාන ඵල ලබා ගැනීමට හැකි වේවායි පතමි. මේකට අදහස් වශයෙන් මෙහෙම කියන්න බලන් ඒක හරියටම උත්තර වේද කියන්න දන්නේ ඒ භාවනා කරගෙන ඉන්නකොට මේ විදිහට බඩේලි යන වගේ රෝග එනකොට ගෝයන්ගා සිස්ටම් එකේ ඒ ගෝයන්ගා ජීතුමා කියනවලු සංස්කාර පිට වෙලා යන්න දෙන්නේ කියලා බඩ විරේක වෙනවා. සුද්ධ වෙලා යන්න පටන් ගන්නවා. දෙක මේක එන්නේ භාවනා නොකරන වෙලාවට ඇයි භාවනා නොකර ඉන්නේ? දිගටම භාවනා කරන ගැමියෝනේ. භාවනා කරනකොට ඔහොම නෙවෙයි කන පිට දාන්න තියෙන්නේ. සම්පූර්ණ කන පිට හරවන තරම් වටිනවා මේ මෙච්චර භාවනා දන්න මිනිහා මොකටද භාවනා නොකර ඉන්නේ? නිතර භාවනා කරන්නේ ඒකට බඩේ ලියන එක සම්පූර්ණයෙන් නතර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයට පුළුවන් නම් අර්ථකථනයක් දෙන්න විස්තරයක් කරන්න ලස්සනට කියනවනේ ඉස්සරලා ටික ඒ වගේ මං ඉල්ලනවා මේ භාවනා නොකර ඉන්න වෙලාව කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ? පරියංගට යන්නේ නැති එකද සක්මන් නොකරන එකද මෙනෙහි නොකරන මොකද්ද කියලා බලන්න මෙතෙන් ගිය කෙනාට භාවනා නොකර ඉන්නවා කියන එක කරන්න බෑ. කොහේ හිටියත් භාවනා කරනවා. ඉතින් භාවනා කරනවා නම් කොහෙද සීල අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. තියෙනවා නම් ඒක භාවනාවෙන් හදලා දෙනවනේ. මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඒ බඩේලියන එක ප්‍රශ්නයක් නැහැ. වාදයක් කරදරයක් නැහැ කියන එක ලියලා තියෙනවා. ඒ තරම පිරිසුදු විස්තරේ. ඒක නිසා හොඳට මතක තියාගන්න තමන්ට තමන් අඩුසලකී අවතක්කේරු කරන්න එපා. හැම මොහොතෙම භාවනා කරන මොහොතක් කියලා හිතාගන්න. එimhe නොවුනොත් කරගන්න බැරි නම් අඩු ගන්න මතක තියාගන්න. දැන් මම දන්නවා මම සතිය නෙවෙයි ඉන්නේ කියලා. ඒකත් ලොකු දැනීමක්. සතිය නෙවෙයි මට දැන් හති ගිහිලා නැහැ භාවනා මෙච්චර වෙලා ගියා. ඒකත් ලොකු දෙයක්.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 තමන්ගෙන් නිකුත් වෙන හැම සද්දෙටම අහුම්කම් දෙන්නේ. ඒකයි සයිලන්ට් කියන්නේ. මම සතියෙන් කරන්නේ. ඉන්සම මේක හොඳ මේ බඩේලී යෑම හොඳ සූචකයක් වෙයි, ලකුණක් වෙයි. නිතරම සතිය පවත්වනවද නැද්ද කියලා දැනගන්න. බඩේලී ගියොත් දැනගන්න ආයෙනම් සතිය අඩුපාඩුකම් තියෙනවා. මේ යෝගාචර වචන කියනවා භාවනා වෙලා නැහැ.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 පහළට එන්න වෙලාව නිසා ඇස්සැරියා. එවිට හිසට සීතලක් හා සනීප ගතියක් දැනුණා. මෙසේ දැනීම ඒකාග්‍රතාවයේදී පහදා දෙන ලෙස කාණිකු ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී භාවය නිර්වාණ අවබෝධය ලැබේවයි පතමි. සාමාන්‍ය සක්මන් භාවනාදී කරනකොට කියනවා ඇස් දෙක වහන්න එපා. පුළුවන් තරම් එහෙම හිතෙනවා කරන්න එපයි කියලා මට පේන විදිහට ඒකෙදී සක්මන් වෙලාවේ පරියන්කයක ඉඳගෙන ඇස් දෙක වහලා හෝ නැත්නම් සක්මනේදී ඇස් දෙක වහුවා කතාවක් තියෙන්නේ.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 බයක් සිතට ආවත් ඒ යටපත් කර වේදනාවක් මෙනෙහි කළෙමි. බඩ පෙරලී වමනයෙන් වරන් ඇතුලේ ප්‍රබල ලෙස නොවේ දැනුනි. ඒ අවස්ථාවේම බෙල්ල තද වී හිස උඩට එසවෙනාමෙන් දැනුනි. වරන් ඇතුලේ කවුරු හෝ අත්වලින් තද කර උස්සනවා මෙන්. මෙන් වේදනාවක් ඇයිද තද වෙනා යයිද නිරුත්සාහයෙන් මෙන් මට දිගටම මෙනෙහි විය. අතපතුල් රත් වී දහදිය දමන්න මෙන් දමන්නවා මෙන් දැනුනි. මෙසේ ඊතා වේගෙන් එකින් එක සිදු වුණා. ඊට පසු එක සිද්ධියක් ඉවර වීමට පෙර තව සිද්ධියක් වෙනවා. වෙනවා මෙන් ඊතා වේගෙන් සිදු වුණා. මේ හැමදේම සිත ඊතා වේගෙන් මෙනෙහි කරා. මගේ සිත ඊතා ක්‍රියාශීලී වුණා.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 රාත්‍රී නිදිනතුරු එසේ දැනුණා. මට සමාවේ වරද නිවැරදි කරනු නැවි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අමත පද නිවනින් නිවේ සැනසේවා. මුලියතරනේ නිවැරදි කරන්න වැරද්දක් නැහැ. මේ දිෙද්දිත් මේක දමලා ගහලා ගියේ නෑ. ප්‍රියදීන සාගත්තේ නෑ. වහ කෑවේ නෑ. එච්චරයි ඉතින් කියන්නේ. මේ තමයි සංසාරේ හැටි. ඔබ දැක්කට පස්සේ කාගේ වැරද්දක් කියන්නේ? එකම වැරද්ද ඉපදිච්ච එක තමයි. ජාති දුක නිසා තමයි මේ සේරම වෙනද මේවා මොකුත් තේරෙන්නේ නැහැ. ওই බුලත් ටික කකා ඔය හරි කයිවාරු කියලා කියලා ඉනකොට මොනවක්වත් තේරෙන්නේ නැහැ. දැන් බුලත් ටික කන්නේත් නැහැ කයිවාරු කියලා ඉන්නෙත් නැහැ.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 ඇතුවොත් පේන තියෙන්නේ දුක, පෙරලි වෙන ගතිය, පාලනය කරන්න බැරි ගතිය. නිතරම පෙරලෙනවා අනිත්‍ය. මේක ඒ නිසා හරි දුකයි. මට මොනම දෙයක්වත් මං කියන විදිහට වෙන්නේ නැහැ. නමුත් බලනකොට මගේ එකක් නෙවෙයි ඒක නිසා අනාත්මයි. ඒ කාදාරි හරි වාරට වැටුණාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ උත්තරයක් තියෙනවා.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 එතකොට ඒකට කියනවා මේ බලනකොට ලැබෙන ආනිසංසට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්ම රසයක් තේරෙන්න පටන් ගන්නවා. හැම චිත්තක්ෂණයකම සම්පූර්ණ න්‍යායක් වැඩ කරන න්‍යාය ධර්මයක් තියෙනවා මම බලන්න කෙනෙක් විතරයි. නිකන් ආවට කියලා බලනවත් නෙවෙයි. හොඳට එබිල බලනවා, උත්සන්න බලනවා, ආසන්න බලනවා. ඒකට අපි සද්ධාව කියනවා. කුසල ඡන්දේ කියනවා. එහෙම නැත්නම් අදිමොක්ක චෛසිකේ කියනවා. ඉතින් තව ඊට ලදලද වෙලාවේ මේ විදිහට සමීප වෙලා බලන එක තමයි දෙන්න තියෙන උත්තරේ. නැත්නම් කමඨාන සුද්ධ කරනවා කියන්නේ ඒකට තමයි. පින්වත් ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන වෙලාවේ වම දකුණු වශයෙන් බලනකොට ටික වෙලාවකදී ඇවිද ගන්න බැරුව කකුල් දෙකම හිර වෙනවා. ඒ වෙලාවට අප්‍රාණිකව ඇවිදගෙන යනවා. සමහර වෙලාවට ඇවිද ගන්න බැරිව වාඩි වෙනවා. එහෙම වාඩි වෙලා ආනාපාන සතිය වඩනවා. එවිට ආස්වාස ප්‍රස්වාස සංසිඳී යනවා. ඒ වුණත් ආනාපාන අරමුණේම සතිය සිහිය තියෙනවා. මේ ඉදිරියට භාවනාවේ යෙදෙන්නේ කොහොමද? වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා.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 එතකොට මේට වැඩිය ගැඹුරට බහින්න පුළුවන්. ඒ නිසා සක්මන පළවෙනි සලකුණෙන්ම නැත කරන්නේ නැතුව හැකිතාක් උපයාසපයා ගන්න උත්සාහ කරන. එතකොට ලොකු වෙනසක් ඇති වෙයි භාවනාව. ගෞණ්‍ය අපේ ආමඳුරනේ අද දින ධර්මදේශනයේදී ක්‍රෝධය යටපත් කරගන්නා විදිය දේශනා කරනවා ඇසීමට මහත් උනන්දුවෙන් සිටින්නෙමු. නිර්වාණ සන්නයි හැම දිනාටම අක්‍රෝධය පහළ වේවා. මේ මෛත්‍රී වතින් අපි සඳහන් කරාට ක්‍රෝධය කියලා කියන්නේ වර්තමාන මොහොතේ ඉන්න බැරි කම. ඒ නිසා වර්තමාන මොහොතේ ඉන්නවා නම් උත්තරත් ඒකයි මූල ධර්මයත් ඒකයි කලියුත්තත් ඒකයි. අපි බලමු ධර්ම දේශනාවේදී තව ඒ සම්බන්ධව අදාළ කරුණු කිට්ටු කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි කොට සක්මන් භාවනාවේදී මම වම සහ දකුණු වශයෙන් පොළවේ ගැටෙන අයුරු ස්ථාන සහ දැනෙන ස්වභාවය මෙනෙහි කෙලිමි. මෙවර ඒ අයුරෙන් කර්මස්ථානයේ පිටනොයා පවත්වා ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙමින් පවතී. නමුත් වැඩසටහන ආරම්භ කළ දින 3ක පමණ කාලයේ කර්මස්ථානයේ පවත්වා ගැනීම ඉතාමත් අසීරුය.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 දැන් මට මූල කර්මස්ථානයේ වැඩි පියවර ගණනක් රැඳී සිටිය හැකියි. මතකයට එම සිතුවිල්ල ගැනීමද අඩුය. නැගුණු නමුත් අරමුණු කොට නොගනිමි. සිතවිල්ල ඡායාවක් මෙන් නැගුණු නැගුණා පමණි. ලෙස මෙනෙහි කළෙමි. සිතවිල්ල ඡායාවක් මෙන් නැගුණා පමණි ලෙස මෙනෙහි කළෙමි. මට සිත පහසෙන් මූල කර්මස්ථානයේ පවතාගත හැකිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ශීලී පාත්තා නොගැනීමෙන් සමාධියට උත්සාහ ගැනීම උත්සාහ නැගීම මඩේ ඉන්නක් සිටවනා වෙන්නේ ඔබ වහන්සේ දේශනා කළ දේද දෙක පරයන්ක භාවනාවේදී මම ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ රළු බව හිමෙන් නැතිවීම සමාන කෙමින් තුනී වීම ප්‍රශ්වාසය සහ ආශ්වාසයේ ස්වභාවයන්ගේ වෙනස ඒ නාසිකාග්‍රයට පැහැදිලිව දැනෙන අයුරු හඳුනා ගතිමි. එම කර්මස්ථානයේම රැඳී සිටීමේ මම සිටිනා යන්නත් සමහර අවස්ථාවලදී නිදහස් පහසු සැපත් අත්විඳීමේ ඊට අයුරින්ම ආරම්භයේදී මට මූල කර්මස්ථානයේ සිට පිහිටවීම ඉතාමත්ම අසීරු විය. විනාඩි 5ක් පමණවත් සිටිය නොහැකි විය. මෙම උත්සාහය ආර්ථයක් නොවේ යයිද හැඟිනි. ඊට සක්මනේදී පැවසු ආරමුණම නිරන්තරයෙන් නැගුණි. මම ඒ ඔස්සේ නිතදින්ම එල්බ ගැනුනි. කාලත් සමග කෙමෙන් එය අරමුණක් කර නොගෙන සිටිවිල්ල පමණක් ලෙස මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයේ සිට පිහිටුවෙමි. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව තුළ සිත පිහිටීමේදී දුස්සීලවන්ත වීම බාධා කරන විරුද්ධ මෙය එම தත්ත්වය මත සිත සමනය වීමට වැඩි කාලයක් ගත වීම සිදුනි. සිදුවිනි. එම එය මගහරවා ගත හැකිද? පහදා දුන මැනවි. ඔබ වහන්සේ නිවන් සුව පතමි. කිසිම ලීලා තින්දේ ඇත්තනම් වෙන්න පුළුවන්. ඒක නෑ කියන්න බෑ. නමුත් මේ අතීතයේ සිහිපත් කර කර අතීතයේ සිහිපත් කරන්න කිව්වොත් බුදුහාමුදුරන් තියෙන පශ්චාත්තාපේ විතරයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක අතීතයේ සිහිපත් කරන ඕනම කරන පශ්චාත්තාපය. ඉතින් දැන් හොඳට කරගෙන යන්න පුළුවන් නම් මේ අතීතයේ මේ සිදුවෙච්ච දේවල් ගැන අයි වමාර වමාර ගන්න. මේ දවස් දෙක තුනක් කරලා පහක් හයක් කරලා දැන් හරි දැන් ඇවිල්ලා තියෙන. ඉතින් යන්න බාධාවකුත් නැහැ.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 අතීතයේ ගියොත් වික්ෂෝපේ. ඒකෝට සමාධියක් නැහැ. දැන් මේ සමාධිය ගන්න පුළුවන් වෙලාදී අතීතේ මතක් කරලා වර්තමාන මොහොත අවුල් කරගන්න. එනිසා කරුණාකර තමන්ගේ සෝත්සහය නැගිටපු එකට ධෛර්යය දීලා සීල කැඩලා තියෙනත් ඇති. කෙසේ නමුත් දැන් ඇතිලා තියෙනවා මින් ඉදිරියට ඒක නොකරන්න නම් ඒක ගැන මේකට කියන අකුසල සමාපත්තියට සමාදින්න එපා.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 ඔබ ඒක පහසුවක් දැනෙනවා නම් ඒක තමයි කලියුත්තේ. නමුත් ඒ අරමුණ නැතිකමට සැකයක්, නිින්දට වැටිල්ලක් බයක් පහළ වෙනවා නම් ওই ප්‍රශ්නේ අහන්නත් බෑ උත්තරයක් දෙන්නත් බෑ. මේකෙදි කියන්න තියෙනවා අරමුණු නෑ, කෙලෙස් නෑ, ප්‍රතිපදා ඉදිරියට යනවනම් අන්නේ සියුම් தත්ත්වේ පුළුවන් තරම් වැඩි වේලා පවත්වන්න කියලා අර කලින් අවස්ථාව කියූපේකම තමයි මතක් කරන්න තියෙන්නේ. පූජනීය පින්වත් ස්වාමින් වහන්සේ මම ගිහි ජීවිතේ නැති දිගු කලක් භාවනාවේ යෙදෙන කෙනෙක්. ඔබ වහන්සේගේ ධර්මදේශනා CD පටි මම ගොඩක් පිට වෙනවා. සක්මන් භාවනාවේදී වම දකුණ යනුවෙන් සක්මන් කරනවා. වම් කකුල බර ගතියකින් හා දකුණු කකුල සැහැල්ලු ගතියකිනුත් දැනෙනවා. සිතුවිලි එනවා. ඒ ගලා ඒ ගලා යන ස්වභාවයක් පමණයි කලාතුරකින් සිතුවිල්ලක නැවතුනොත් ඒ හඳුනාගෙන ඒ මොහොතේම අරමුණට එනවා. මගේ සක්මන ශාන්තයි. වාඩි වී භාවනා කරන විට පළමුව සිටින ඉරියව්ව බලා සිටිනවා. ක්‍රමෙන් කය හා සිත තැන්පත් වෙනවා. ආනාපානය හොඳින් දැනෙනවා. සිතවිලි ඈතින් ගලා යන අවස්ථාවන් දැනෙනවා.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 ශරීරයේ ලේ ගමනේ පවා මට දැනෙනවා. වැඩක යෙදී සිටන විට එසේ නැහැ. මේද මට ගැටලුවකි. පිනත් ස්වාමින් වහන්සේ නිවන අරමුණු කරගෙන මගේම අඩුපාඩු සොයමින් කෙලෙස් දුරු කරගන්න වීඩියෝ වඩන මට වහන්සේගේ උපදෙස් දැනසීමක් දැනසීමකි. වහන්සේගේ නියෝගී සපහා නිවනේ සුවය ලැබේවා.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 අපමාදෝ අමත පද. ඒ නිසා මේ දෙක දැනගත්තට පස්සේ ඒ ගැළපෙන තාලෙට මේක යොදාගන්න මේව කියන අපමාදෝ අමත පදං කුරේ මාමට ඕනේ පදං කියලාත් කියනවා. එතකොට Tamanට ඕනේ පදම් කරගන්න පුළුවන්. සත්‍යමත්ව ඉන්නවද නැද්ද කියන එක. ඒ වෙලාවට උදන්තු කරවන්න කරන් තියෙන අසත්‍යමත් වෙන හැම වෙලාවෙම මෘතේ තමයි මරණය තමයි තියෙන්නේ කියන එකයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. හරියටම පැයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි කල්තබ ප්‍රශ්න වලට කට උත්තර දීමකින් හෝ වෙන මොනවාරි මතු කරන්න යමක් තියෙනවා නම් අපි සුළු වෙලාවක් ගනිමු. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙමු මෙතෙන්ලා පැයක පමණ සක්මන් භාවනාවට පස්සේ තුනට අපි එකතු වෙනවා නැවත පරියන්කයකට. ඉතින් වෙන ප්‍රශ්න නැති නිසා මම මේක ප්‍රකාශ කරනවා මේක අපේ පරිසක් ධර්ම සාකච්ඡා නිමාම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.